thank you නොකී ප්‍රේමෙන් මම පිරුණේ කුරුඳු කුඩු සුවඳ තේරස් නෙත පවා මම නිවුන්නති ගවර වෙල කන්දටත් ඔබටත් මටත් අපි මතකති බලායිමි මං අසනවේ මමයි නොබෙ සංචරණී තුත්තිරි මල්මිට තියාගෙන ඉන්නවද තව මහාමැයි මාරගසකට වඩා මට උසයි නුඹේ අඩිපාරෙන් එත්තිවාරු නෑ උඹේ ගන්න වාඩු නෑ දරගිනි සය සැර නෑ අත්වැඳන් උඹ පැතුවේ නෑ දෙමොදොර නාය කියන අසනි උඹේ නමින් ගැලුවේ නෑ විහාර වැඳන් කියන ඉල්ලල නෑ නමුණු කුලගිරෙන් පැන හිරගඩ වදි උඹේ නමින් දරස්නය ගිනි ගත්තා හතරකට බැලී හෝ සඳ මාරම්බරි වතමැතට වඩී මට සරසන පාවට එල මග දෙපස මදී අලබවැදි සරි නවරගිරින් නඟවන්න පුරහඳ පායන්න කලින් අමුසෝනට එන්න මැයි මල මගේ වෙන ප්‍රමාදයේ මන්ද මැයි මාර අවාරයට කොයින්ද අලුතෙන් ඉර බැස්ස රක්තපුර වත්ත සරුයිමයි මාරග මැත්තෙන් පීදුන ඇ තනි වුණ මගේ සිපියවුණ ඔබ අතරුණ මම්මග රැක්ක නැවතුම වැස්සල හේතිල ගිහිල්ල ඇතතිම සිරියව අතුරු දහන් වෙල ලස්සන අඩි පරෝසින කැලේ වෙල ඔබ මැරිලා ගියා ගිය මීදුම මැත්තෙන් ගීතයක් වගේ සෝමතිලක ජය මහගේ තුත්තිරි මල් පොකුර දරම් පෙර නිමිත්ත උච්චයි අනුප්‍රාස රසේ ඉරිගිරි ඉරි තලුවක් පොළොව එදා දෙමෝදර හන්දියේ කෑ ගහලා කිලු සංචරණි ඇහෙනවද කවරවල කඳ මැදි මයි මාර ප්‍රසංගේ